සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කරගෙන නිවන් සාක්ෂාත් කර ගැනීම පරම අදිෂ්ඨානය කරගනිමින් සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළ දහම් හරේ තේරුම් අරගෙන ඒ ධර්මානුකූලව යථාර්ථය අවබෝධ කරගනිමින් ලෝකේ යථාර්ථයේ තේරුම් අරගෙන ඒ වාගේම නිවනේ හිටෙන්නා වූ ආත්මත්වයේවත් නිවනේ සාන්තත්වයේ තේරුම් අරගෙන එබඳු වන්නා වූ නිවන් සාන්තිය උදා වේවා ඒ වගේම ලෝක ධර්මතාවයේ අසාර ස්වභාවයේ වැටෙමින් අසාර වන්නා ලෝකේ විවන්ති වෙන්නා වූ චන්දරාගේ අත්හැරී නොඇලී මිදීවසින් ඒකාන්තයෙන් නිවන් සාන්තිය අමාදොර ඇරේවා යහපත උදා වේවා කියනා වරිෂ්ඨාන් තබාගෙන අපට මේ අනන්ත ලෝක සත්‍යින්දත් ඒ අමා සාන්තිය හිම උදා විත්‍රා කියනා මේ පරම අධිෂ්ඨානයෙන් යුක්තව අපි අද මේ කර්මස්ථානයන් වලමින් ඒ උත්තරීතර වන්නා වූ සාන්තිය උදා කරගන්න බලාපොරොත්තු වෙමු සෑම සිළු දෙනාම සාන්තෝ නිසංසල විට්ටෝනේ මෙසේ වෙලා Taman විසින් එත් අඩවන් කරගෙන මගෙන් වදින්නා වූ හුලම් පොදක් වේවා කිසිවෙක කරදරයක් පිණිස සිදු වේවා කනසිල ශාන්ති සිල්ලෝ සතුන් උදා වේවා කියන්නා වදිෂ්ඨානි මේ අප්‍රමාණ මෛත්‍රී චිත්තය අනන්ත ලෝක සත්‍යයෙන් පතුරවමින් අපි අද මේ ආකාරවන්නා මේ කර්මස්ථානයේ වළඳ බලාපොරොත්තු වෙමු මේ මහා ශාන්තිය තුන් රංගුණේ අනන්ත ශාන්තිය සියලු සත්‍යයෙන් පිහිටාවා අප හැම දිනකට පිහිටමින් ඒ උතුම් වූ අමා ශාන්තිය උදා කරගන්න සමාධිය ලැබීම හේතු වේවා ප්‍රඥා පහළ කරන හේතු ආසනාල වේවා කියන අදිෂ්ඨානයෙන් යුක්තව සංවර වේලා නිහඬතාවයෙන් යුක්ත වෙලා මේ භාවනාවට සමාධිය දෙන්න බලාපොරොත්තු වෙන්න සංවර වහින්ට කියන්න අවශ්‍ය නැහැ. ඒ විදිහට බලාපොරොත්තු වෙන්න. නිසසල ධම්පද දුන් බුදු රජින්දුනි ගුණ කඳ වැඳගෙන විමසනවා නිසසල ධම්මග සමවත ලබනට සම්බුදු නැන ගුණ මගිනවා විසසල ධම්පද සුවය ලබා අප විසසල සමවත වෙත එනවා නිසසල මුනි ධම් සංග යන තෙරුවන් උදනෙමි පිළිවෙත නගවනවා අමගම් රසය සැම සත වෙත පිවිවා සැම ලෝ සතගේ බව දුක් කඳ නිවේවා සැම සත වෙතට දම් අරුතය වැඩිවා සැම සත නිවන් සුවයට අද හැරීවා සම්බුදු නැන නුවණ දුන් බන පද අසලා සම්බුදු නුවණගෙන සදහම් මොහු කරලා සම්බුදු සුව ලබා ගුණ ධම්මග වඩලා සම්බුදු සමය වෙතට පිවිතෙමු නැන නගලා ලෝ සත විඳින මේ භව ගමනක ඇදිනා මායා මුලාවද වැටහි සැමලෙසිනා පත්කම් සැපයි යන මිසදිතු හැර ළමිනා සම්දිතු නිවන වේවා සතටද ඉතිනා සමලෝ සතම සිහි කරමි ලෙස ඉන්නේ සෑමය දස දෙස සතට මෙත් ගුණ සිතකින්නේ නිවනට මග දෙවා බාධක හරිමින්නේ අපි සෙත් පතමු අද මෙත් ගුණ සිතකින්නේ තෙරුවන් මහා සමවත අද මතු වේවා සෑම ලෝ සතකේ සෑම භව ගිනි දුරු වේවා අසම වූ සම මුනිඳු වැඩි ලෙස සිහි වේවා මුනි රජ ළඟ විලස සෑම සමවතී වේවා පෙර දිග වසන සත්වයෝද පෙර අනුදිග වසන සත්වයෝද දකුණු දිග වසන සත්වයෝද දකුණු අනුදිග වසන සත්වයෝද පසූදිග වසන සත්වයෝද පසු අනුදිග වසන සත්වයෝද උතුරු දිග වසන සත්වයෝද උතුරු අනුදිග වසන සත්වයෝද යට දිග වසන සත්වයෝද උඩ දිග වසන සත්වයෝද මේ මමද සියලු සත්වයෝ සංසාර දුකෙන් මිදෙත්වා සංසාරේ රෝගයෙන් මිදෙත්වා සංසාර බයෙන් මිදෙත්වා සංසාර ගින්නෙන් මිදෙත්වා සංසාර දාහයෙන් මිදෙත්වා සංසාර සෝකයෙන් මිදෙත්වා සංසාර රාගයෙන් මිදෙත්වා සංසාර දැම්මෙන් මිදෙත්වා සංසාර සයුරෙන් මිදෙත්වා සංසාර කතරෙන් මිදෙත්වා සංසාර අඳුරෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මේ දිග වසන සත්වයෝද පෙර අනුදිග වසන සත්වයෝද දකුණු දිග වසන සත්වයෝද දකුණු අනුදිග වසන සත්වයෝද පසුදිග වසන සත්වයෝද පසු අනුදිග වසන සත්වයෝද උතුරු දිග වසන සත්වයෝද උතුරු අනුදිග වසන සත්වයෝද යට දිග වසන සත්වයෝද උඩ දිග වසන සත්වයෝද මේ මමද සියලු සත්වයෝ සංසාර දුකෙන් මිදෙත්වා සංසාර රෝගයෙන් මිදෙත්වා සංසාර බයෙන් මිදෙත්වා සංසාර ගින්නෙන් මිදෙත්වා සංසාර දාහයෙන් මිදෙත්වා සංසාර සෝකයෙන් මිදෙත්වා සංසාර සාගයෙන් මිදෙත්වා සංසාර බැම්මෙන් මිදෙත්වා සංසාර සයුරෙන් මිදෙත්වා සංසාර කතරෙන් මිදෙත්වා සංසාර අඳුරෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා දෙදිග වසන සත්වයෝද පෙර අනුදිග වසන සත්වයෝද දකුණු දිග වසන සත්වයෝද දකුණු අනුදිග වසන සත්වයෝද පසුදිග වසන සත්වයෝද පසු අනුදිග වසන සත්වයෝද උතුරු දිග වසන සත්වයෝද උතුරු අනුදිග වසන සත්වයෝද යට දිග වසන සත්වයෝද උඩ දිග වසන සත්වයෝද මේ මමද සියලු සත්වයෝ සංසාර දුකෙන් මිදෙත්වා සංසාර රෝගයෙන් මිදෙත්වා සංසාර බයෙන් මිදෙත්වා සංසාර ගින්නෙන් මිදෙත්වා සංසාර දාහයෙන් මිදෙත්වා සංසාර ශෝකයෙන් මිදෙත්වා සංසාර රාගයෙන් මිදෙත්වා සංසාර බැම්මෙන් මිදෙත්වා සංසාර සයුරෙන් මිදෙත්වා සංසාර කතරෙන් මිදෙත්වා සංසාර අඳුරෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා එදික වසන සත්වයෝද පෙර අනුදිග වසන සත්වයෝද දකුණු දිග වසන සත්වයෝද දකුණු අනුදිග වසන සත්වයෝද පසුදිග වසන සත්වයෝද පසු අනුදිග වසන සත්වයෝද උතුරු දිග වසන සත්වයෝද උතුරු අනුදිග වසන සත්වයෝද යට දිග වසන සත්වයෝද උඩ දිග වසන සත්වයෝද මේ මමද සියලු සත්වයෝ සංසාර දුකෙන් මිදෙත්වා සංසාර රෝගයෙන් මිදෙත්වා සංසාර බයෙන් මිදෙත්වා සංසාර ගින්නෙන් මිදෙත්වා සංසාර දාහයෙන් මිදෙත්වා සංසාර සෝකයෙන් මිදෙත්වා සංසාර සාගයෙන් මිදෙත්වා සංසාර බැම්මෙන් මිදෙත්වා සංසාර සයුරෙන් මිදෙත්වා සංසාර කතරෙන් මිදෙත්වා සංසාර අඳුරෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා දිග වසන සත්වයෝද පෙර අනු දිග වසන සත්වයෝද දකුණු දිග වසන සත්වයෝද දකුණු අනුදිග වසන සත්වයෝද පසුදිග වසන සත්වයෝද පසු අනුදිග වසන සත්වයෝද උතුරු දිග වසන සත්වයෝද උතුරු අනුදිග වසන සත්වයෝද යට දිග වසන සත්වයෝද උඩ දිග වසන සත්වයෝද මේ මමද සියලු සත්වයෝ සංසාර දුකෙන් මිදෙත්වා සංසාර රෝගයෙන් මිදෙත්වා සංසාර බයෙන් මිදෙත්වා සංසාර ගින්නෙන් මිදෙත්වා සංසාර දාහයෙන් මිදෙත්වා සංසාර සෝකයෙන් මිදෙත්වා සංසාර සාගයෙන් මිදෙත්වා සංසාර බැම්මෙන් මිදෙත්වා සංසාර සයුරෙන් මිදෙත්වා සංසාර කතරෙන් මිදෙත්වා සංසාර අඳුරෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා පෙරදිග වසන සත්වයෝද පෙර අනුදිග වසන සත්වයෝද දකුණු දිග වසන සත්වයෝද දකුණු අනුදිග වසන සත්වයෝද පසූදිග වතන සත්වයෝද පසු අනුදිග වතන සත්වයෝද උතුරු දිග වතන සත්වයෝද උතුරු අනුදිග වතන සත්වයෝද යට දිග වසන සත්වයෝද උඩ දිග වසන සත්වයෝද මේ මමද සියලු සත්වයෝ සංසාර දුකෙන් මිදෙත්වා සංසාර රෝගයෙන් මිදෙත්වා සංසාර බයෙන් මිදෙත්වා සංසාර ගින්නෙන් මිදෙත්වා සංසාර දාහයෙන් මිදෙත්වා සංසාර සෝකයෙන් මිදෙත්වා සංසාර සාගයෙන් මිදෙත්වා සංසාර දැම්මෙන් මිදෙත්වා සංසාර සයුරෙන් මිදෙත්වා සංසාර කතරෙන් මිදෙත්වා සංසාර අඳුරෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මෙදික වසන සත්වයෝද පෙර අනුදිග වසන සත්වයෝද දකුණු දිග වසන සත්වයෝද දකුණු අනුදිග වසන සත්වයෝද පසුදිග වසන සත්වයෝද පසු අනුදිග වසන සත්වයෝද උතුරු දිග වසන සත්වයෝද උතුරු අනුදිග වසන සත්වයෝද යට දිග වසන සත්වයෝද උඩ දිග වසන සත්වයෝද මේ මමද සියලු සත්වයෝ සංසාර දුකෙන් මිදෙත්වා සංසාර රෝගයෙන් මිදෙත්වා සංසාර බයෙන් මිදෙත්වා සංසාර ගින්නෙන් මිදෙත්වා සංසාර දාහයෙන් මිදෙත්වා සංසාර ශෝකයෙන් මිදෙත්වා සංසාර සාගයෙන් මිදෙත්වා සංසාර බැම්මෙන් මිදෙත්වා සංසාර සයුරෙන් මිදෙත්වා සංසාර කතරෙන් මිදෙත්වා සංසාර අඳුරෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මේ සතර පැවැත්මක් වන්නේද මහා දුක්ඛඳ වන්නේය මේ සතර පැවැත්මක් නොවන්නේද මහා දුක් කඳ නොවන්නේය මමද සියලු සත්වයෝ මහා දුක් කඳ දෙවන සසරෙන් මිදෙත්වා මේ සසර පැවැත්මක් වන්නේද මහා රෝග කඳ වන්නේය මේ සතර පැවැත්මක් නොවන්නේද මහා රෝග කඳ නොවන්නේය මමද සියලු සත්වයෝ මහා රෝග කඳ දෙවන සසරෙන් මිදෙත්වා මේ සසර පැවැත්මක් වන්නේද මහා ජරා කඳ වන්නේය මේ සසර පැවැත්මක් නොවන්නේද මහා ජරා කඳ නොවන්නේය මමද සියලු සත්වයෝ මහා ජරා කඳ දෙවන සසරෙන් මිදෙත්වා මේ සතර පැවැත්මක් වන්නේද මහා ව්‍යාධි කඳ වන්නේය මේ සතර පැවැත්මක් නොවන්නේද මහා ව්‍යාධි කඳ නොවන්නේය මමද සියලු සත්වයෝ මහා ව්‍යාධි කඳ දෙවන සසරෙන් මිදෙත්වා මේ සසරේ පැවැත්මක් වන්නේද මහා මරණ කඳ වන්නේය මේ සසර පැවැත්මක් නොවන්නේද මහා මරණ කඳ නොවන්නේය මමද සියලු සත්වයෝ මහා මරණ කඳ දෙවන සසරෙන් මිදෙත්වා මේ සසරේ පැවැත්මක් වන්නේද මහා බය කඳ වන්නේය මේ සසරේ පැවැත්මක් නොවන්නේද මහා බය කඳ නොවන්නේය මමද සියලු සත්වයෝ මහා භය කඳ දෙවන සසරෙන් මිදෙත්වා මේ සසර පැවැත්මක් වන්නේද මහා හද ගිනි කඳ වන්නේය මේ සසරේ පැවැත්මක් නොවන්නේද මහා හද ගිනි කඳ නොවන්නේය මමද සියලු සත්වයෝ මහා හද ගිනි කඳ දෙවන සසරෙන් මිදෙත්වා මේ සසරේ පැවැත්මක් වන්නේද මහා දාහ ගිනි කඳ වන්නේය මේ සසරේ පැවැත්මක් නොවන්නේද මහා දාහ ගිනි කඳ නොවන්නේය මමද සියලු සත්වයෝ මහා දාහ ගිනි කඳ දෙවන සසරෙන් මිදෙත්වා මේ සසර පැවැත්මක් වන්නේද මහා ශෝක ගිනි කඳ වන්නේය මේ සසර පැවැත්මක් නොවන්නේද මහා ශෝක ගිනි කඳ නොවන්නේය මමද සියලු සත්වයෝ මහා ශෝක ගිනි කඳ දෙවන සසරෙන් මිදෙත්වා මේ සතර පැවැත්මක් වන්නේද මහා රාග ගිනි කඳ වන්නේය මේ සතර පැවැත්මක් නොවන්නේද මහා රාග ගිනි කඳ නොවන්නේය මමද සියලු සත්වයෝ මහා රාග ගිනි කඳ දෙවන සසරෙන් මිදෙත්වා නිර පැවැත්මක් වන්නේද මහා බැඳුණු බැමි වන්නේය මේ සසර පැවැත්මක් නොවන්නේද මහා බැඳුණු බැමි නොවන්නේය මමද සියලු සත්වයෝ මහා බැඳුණු බැමි දෙවන සසරෙන් මිදෙත්වා මේ සසර පැවැත්මක් වන්නේද අනන්ත දුක් ගිනි කඳ වන්නේය මේ සසර පැවැත්මක් නොවන්නේද අනන්ත දුක් ගිනි කඳ නොවන්නේය මමද සියලු සත්වයෝ අනන්ත දුක් ගිනි කඳ දෙවන සසරෙන් මිදෙත්වා මමද සියලු සත්වයෝ අනන්ත දුක් ගිනි කඳ දෙවන සසරෙන් මිදෙත්වා මමද සියලු සත්වයෝ අනන්ත දුක් ගිනි කඳ දෙවන සසරෙන් මිදෙත්වා මේ කය මැරිලා යම් දවසක කුණු වෙනවා ඇට කටු දිරලා මහා පොළවට පස් වෙනවා හැඩ වැඩ කියලා මෝඩයෝ මෙහි රැවටෙනවා අතහැර මිදුන දවසට නිවනම වෙනවා මේ කය මැරිලා යම් දවසක කුණු වෙනවා ඇට කටු දිරලා මහා පොළවට පස් වෙනවා හැඩ වැඩ කියලා මෝඩයෝ මෙහි රවටෙනවා අතහැර මිදුන දවසට නිවනම වෙනවා මේ කය මැරිලා යම් දවසක කුණු වෙනවා ඇට කටු දිරලා මහා පොළවට පස් වෙනවා හැඩ වැඩ කියලා මෝඩයෝ මෙහි රවටෙනවා අතහැර මිදුනේ දවසට නිවනම වෙනවා උදේ සෝදාම නිසි තතු දෙවනු ඇත ලැබුව සත් බවින් නිවනම ලැබෙනු ඇත සමට පින් කෙතක් වන් බුදු රජිඳු වෙත වඳිමු ඇත් හරිමු සමටම නිවන ඇත මුනිඳු දෙසු දාම නිසි තතු දෙවනු ඇත සැපුව සත් බසින් නිවනම ලැබෙනු ඇත සමට පින් කෙතක් වන් බුදු රජිඳු වෙත වඳිමු ඇස් හරිමු සැමටම නිවන ඇත මුනිදු දෙසු දාම නිති තතු දෙවනු ඇත ලැබුව සත් බසින් නිවනම ලැබෙනු ඇත සමට පින් කෙතක් වන් බුදු රජිඳු වෙත වඳිමු ඇත් හරිමු සැමටම නිවන ඇත සාදු සාදු සාදු